සම්බුද්දස්ස අනුමෝදස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආකෝ පනේතා තන්න කත්ත නිවිතමානා පහියමානා පහියති කත්ත නිරුද්ධමානා නිරුද්ධති විඥානං ලෝකේ පිය රූපං සාත රූපං ඉතිදේසා තණ්හා නිරුද්ධම අයමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති අද අපි ප්‍රතිපත්තාන සූත්‍රයේ මහා සතිපට්ඨාන සූත්‍රයේ 88 වෙනි අංකයටයි මේ ආරම්භය ලබන්න පටන් ගන්නෙ. මේ තාක්කල් අපි හැමදාම මතක් කරගන්නවා වගේ මේ සතර සතිපට්ඨානයන්ගෙන් ආයනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් මුල කරලා දැන් ධම්මානුපස්සනා ක්ෂේත්‍රයේ අනුපස්සනාවේ දැන් මේ සත්‍ය පබ්බේ ගත කරන්නේ සත්‍ය සතර පිළිබඳ විග්‍රහයක්. ඒක ඊටාත්ම සජීවී කොටසක් විශේෂයෙන්ම විපස්සනාවට ගාත්ම සමීපයි නැත්නම් භාවනා ජීවිතයකට අත්‍යන්ත සමීප භාවයක් පෙන්නනවා. ඒ නිසා ඒකට අපි පියවරෙන් පියවර අකිතාක් විස්තර දෙපාර්ශ්වයෙන් අධ්‍යක්ෂී මාර්ගයෙන් සහ මූලධර්ම මාර්ගයෙන් කියන දෙපාර්ශ්වයෙන්ම ලං කරගනිමින් මේ තාක්කල් මිත්‍ර දිග ගමනක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ සත්‍ය සතරෙන් නිරෝධ සත්‍ය තමයි අපි මේ පසුගිය සති කීපේ මත්තර තියෙන සති කීපේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒනොත් සමුදේ සත්‍ය විතරයමයි නිරෝධ සත්‍යයේ විතරට පාදම් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න විසඳන ක්‍රමයමයි සර්වඥාන්සේ උපක්‍රමයක් වශයෙන් මෙතන පාවිච්චි කරන්නේ. එතනදී ප්‍රශ්නේ අහන්නේ සාකෝ පනීසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති. ඒ මේ કૃષ્ණාව කොතනකනම් උපදීන්නේ උපදීද ලැබගන්නේ ලැබගනීද ඒ යොමුක් ලබා දෙන්න හදන්නේ કૃષ્ණාවේ පහළ වීම නැත්නම් දුක්ඛ සත්‍යයේ හේතුව අහල වෙන්නේ මෙහෙමයි නැගගන්නේ නතර වෙන්නේ ස්ථාවරේ ලබන්නේ මෙහෙමයි ඒ ප්‍රශ්නේමයි මෙතන නගන්නේ සාකෝ කනේසා කන්න කත්ත පහියමානා පහියති කත්ත නියෝජමානා නිරුද්ධති ඒ කියන ලද විශ්නාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ කොතනද නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ කොතනද එතකොට උත්තරෙත් අර විදියටමයි බොහොමත්ම සජීවීකමක් සාන්දෘෂ්ටික ගතියක් පෙන්නනවා චක්කුන් ලෝකේ රූපං ලෝකේ විඥානං ලෝකේ චක්කු සම්පස්සං ලෝකේ ආදි වශයෙන් ඇහැට සම්බන්ධ ඒ චිත්ත වීදිය එකක් එකක් වෙන වෙනම ගනිමින් ඒ වාගේම ඇහැට සාපේක්ෂව කන නහය දිව කය මන කියන මේ සෑම ආයතනයක්වත් ගනිමින් එකම ක්‍රමයට විග්‍රහයක් මේක දක්වනවා. එයින් අපි පසුගිය සති දෙක තුනේදී චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති කියන කොටස ద్వාර වශයෙන් චක්කු ద్వාර වශයෙන් අපි ඉදිරිපත් කරගත්ත පුළුවන් තරම් සෝත ගාහන දිවා කාය වශයෙන් අහ නැත්තන්ට මේ ණය ක්‍රමයට තේරුම් ගන්න ඉඩ තියාගෙන ගියා. ඊගාවට රූපං ලෝකේ පිය රූපං කාත රූපං එත්තේ දාතන්නා උපජ්ජම් පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති. ඒ ඇහැට ගොදුරු වෙන්නා වූ අරමුණ වෙන විෂය රූපය වන රූප වර්ණ රූපය ලෝකය අප්‍රිය කරනවා මිහිරි වශයෙන් සලකනවා අන්න එතන තමයි કૃષ્ණාව ප්‍රහාණ වෙනවනම් වෙන්නේ ඒක. නිරුද්ධ වෙනවනම් නිරුද්ධ වෙන්නේ ඒක. ඊට පස්සේ ඊට පරි පියවරක් ඉදිරියට ගිහිල්ලා කියන්න පුළුවන් අද ගන්නකොටද චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා සංඝා පහියමානා පහියති නිරුද්ධමානරි ඇහැ ඇහි හට ගන්නා වූ දාන්නා හිත දක්නා හිත රූප දකින්නවා කියලා පහළ වෙන හිතට ගැමි විවරයෙන් සඳහන් කරන දකින්න හිත ඒ මේ මේ භාවනා ලෝකේ ග්‍රන්ථ ග්‍රන්ථාරූඪ භාෂාවේ හැටියට චක්කු විඥානං කියලා කියනවා. චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං. මේ දකින්න හිත තවදුරටත් ඒක පළල්ල කියනනම් අහන හිත, ගන්ධ සුවඳ බලන හිත, රස බලන හිත, කායයට පහතක් ඇතිච්චාම ඒක දැනගන්න හිත හිතට ධර්මාරමණයක් ඇතිච්චාම ඒක දැනගන්න හිත කියන මේ චක්කු විඥාන සෝත විඥාන ධාන ජීවා කාය මන විඥාන කියන මේ විඥාන හයම ඊය රූපං සාත රූපං කියලා. ප්‍රිය ස්වરૂපයෝය මිහිරි ස්වરૂපයෝය. එතකොට භාවනා කරන්න ඉතර සතිපට්ඨානිය අහන්න ඉතර මේ ඇහි හිතක් පහළ වෙනවා, කනේ හිතක් පහළ වෙනවා, නායේ හිතක් පහළ වෙනවා ආදි වශයෙන් ඉතින් මේක අදාළත් නැහැ අපි අහලත් නැති වෙන්න පුළුවන් ඇහුවත් අපි එච්චර වැදගත් පිට ගණන් ගන්න. එහෙමනම් අපි දන්නේ නැති අහලත් නැති මේ චක්කු විඥානයේ ආදී විඥාන વિશે කොහොමද විහිදියාවක් අපි ඇති කරගන්නේ? කොහොමද අපි ඒක පිළිබඳව ප්‍රිය භාවයක් අපි ළඟ තියෙනවා කියලා අපි චෝදනාව බාරගන්නේ කොහොමද? අපි අහලත් නැහැ, දැකලත් නැහැ, දන්නෙත් නැහැ. ඒවා කොහොම වැඩ යනවද කියලා ඉතාලම ගැඹුරින් සත්‍යඥතා ඥානයකින් එහෙම නැත්නම් හොඳ විෂද භාවයකින් දැකගත යුතු යාන්ත්‍රණයක් මෙතන තියෙනවා. ඒ යාන්ත්‍රණයේ විශේෂයි අපි ප්‍රිය භාවයක්, මිහිරි භාවයක් කොහොමද ඇති වුණා ඇති වුණා වග කියන්න ඕනේ වග කියන වග කියන්නේ නැත්නම් ඒ නිසා තමයි තෘෂ්ණාව පහළ වෙන්නේ, ඒ නිසා තමයි දුක පහළ වෙන්නේ, තමයි සංසාරට බැඳෙන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් සාමාන්‍ය බණ අහලා සුදුපත්තානේ අහලා සත්පත්තානේ අදහන්නේ නැති කෙනෙකුට තේරෙනවා අපි ඉන්නවා වගේ කියන්න ඕනේ අපි බුදුහාමුදුරුවෝ කියන විදිහට ප්‍රතිපත්ති පුරන්න ඕනේ මොකද විඥානය අපිට ප්‍රිය නැහැ නැත්නම් අපි විඥානය තියෙනවා දන්නේ නැහැ අපිට ඒක මිහිරිත් නැහැ අපි දන්නේ නැහැ නමුත් ඉවසත් යුතුයි ඒ වහන්න ඕනේ දේ අහලා හිතන්න ඕනේ දේ අන්නේ හිතුවට පස්සේ නෑ ඇහුවට වඩා ඇහුවට පස්සේ දැනගත්තා පස්සේ වගකීම වැඩි වෙනවා. දැනගත්තත් නොදැනගත්තත් අපි මේකට හිතලා ප්‍රිය භාවයක් පහල කරා හිතලා මිහිරි භාවයක් පහල කරත් නැතත් මේ වැඩ පිළිවෙලේ සංවැලේ එක පුරුකක්. අනිවාර්ය පුරුකක්. වැදගත් පුරුකක්. චක්ක විඥාන ලෝකේ පිය රූපං සාත රූපං. ඉතින් සතිපට්ඨාන ගැන අහුවට පස්සේ සතිපට්ඨානය ගැන හිත යොදලා මේක හොඳයි මේක තුන්කල් දැකලා මේ කරුවත්තනාති මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේක දේශනා කළේ කියන එක අපිට සද්ධාමත්වයෙන් හෝ වැටහෙනකොට එයිට අපිට කුසල ඡන්දයක් පහළ වෙලා අපි ඒක පිළිබඳව සැලකීමක් නැත්නම් ප්‍රතිපත්ති පුරන්ට දෙන උපදේශ පිළිපදින්න ලෑස්ති වෙනවා. එතකොට අපි කියනවා අනි යෝගාවචරය බුද්ධ ශ්‍රාවකයා බෞද්ධයා. අන්න එතකොට අර මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන තර්කයේ ඒ සැක දුරු වෙලා ඒ පුද්ගලයා ඒ යෝගාවචරයා මේ චක්කු විඥානීය කියන කොටස කොටු කරලා වෙන් කරලා පරිච්ඡේද කරලා දැක ගන්නට උත්සාහයක් ගන්නවා. ඒකත් අගේ කළ යුතුයි. නමුත් ඒ පුරුක වෙන් කරලා දැක ගන්නවයි කියන එක භාවනා ලෝකයේ තියෙන අන්තිමම අමාරුයි. ඒ මොකද විඥාණයට කවමදාකවත් විඥානේ අරමුණ වෙන්නේ නැහැ. ඒකයි ඊ타මත්ම වැදගත් කියලා කියන්නේ ඊ타මත් සංවේදී කියලා කියන්නේ ඊ타මත්ම සූක්ෂමයි කියලා කියන්නේ ඊ타මත්ම විෂමයි කියලා කියන්නේ ඊ타මත්ම මායාකාරයි. විඥාණයට කවදාකවත් විඥානේ අරමුණ වෙන්නේ මේක කියන්නේ වෙදකිල්ලේ ඇඟිලි තුලින් ඒ ඇඟිලි තුඩ අල්ලන්න බෑ. එහෙම නැත්නම් උදටම ලෝකේ කැපෙන කඩුව කඩුවේ මුවාටින් ඒ කඩුව කපන්න බෑ. ලෝකේ ඉතාමත්ම ශක්තිමත් නැහැ. දියමන්තිය දියමන්තිය කපන්න බෑ. දියමන්තියෙන් දියමන්තිය කපන්න. ඒකට වෙන දියමන්තියක් අත්වෝ. ආන ඔය ගැටේ අද්දරටම බෝසතාණන් වහන්සේ සමකල. නමුත් පන්නන්න බෑ. මෙතෙන් යනකොට රබර් බෝලකින් ගලකට දමලා ගැහුවා වගේ ආපහු හිත පැනලා හිත මෙතනදී මේ පොළාපයි. මේකට කියන්නේ පච්චුදාවක්කම් කියලා. විඥානය ළඟට ගෙනියනකම් යන්න. එතෙන් යනකම් තර්කයක්. එතෙන් යනකම් රේඛීය සම්බන්ධතාවයකින් අච්චත මෙච්චන මෙච්චත කොච්චරද කියලා අරක නිසා මේක වෙනවා මේක නිසා ඒක වෙනවා ආදී වශයෙන් බීජ ගණිතමය සමීප සමීකරණ තුලින් ගෙනියන්න පුළුවන්. මෙතෙන්ට ගිය ගමන් ආපවපයි. ඒ මොකද? කවදාකවත් විඥාණයට විඥානේ අරමුණු වෙන්නේ. ඒ ඇඟිලි තුඩින් මේ ඇඟිලි තුඩ අල්ලන්න බෑ. හොඳට කැපෙන කඩුවෙන් කඩුවේ මුවාත කපන්න බෑ. දියමන්තියෙන් ඒ දියමන්තිය කපන්න. ඉතින් එහෙව් සංකීර්ණ වූ විෂම වූ සංකායයට බඳින ඒකාත්ම ඒකාන්ත ගුරුතක් වූ මෙය මේ විඥාන නිරෝධය පිළිබඳවයි මේ නිරෝධ ශක්තිය අද අපිට සාකච්ඡා කරන්න. ඒ නිසා අපේ පූර්ණ දැනුම වෙතෙන්ට යොමු වෙ යුතුමයි. පූර්ණ අත්දැකීමේ නැත්නම් අත්දැකීමේ උපරිමය මෙතන සම්බන්ධ විය යුතුයි. එහෙම නැත්නම් ගහිත් වචන ගොඩක් එපා. ඒක නිසා ධර්ම ගෞරවය අනිවාර්යයෙන්ම පිළිපදා ගන්න වෙනවා. අපි මේ කරන කොටස්, අපි මේ අහන කොටස් ඒකාන්තයෙන්ම අපේ මේ ගාව පියවරට අනිවාර්ය ආලෝකයක් වේවා අනිවාර්ය පෙරවුවට දැක්මක් වේවා ඒ වගේම අපේ අත්දැකීම අපේ දැනුම මේ ධර්ම කොටාසේ උකහා ගන්න බාර ගන්න වඩා ගන්න පදනමක් වෙන්නේ මේ සම්බන්ධයෙන් අපිට සූත්‍ර දෙක තුනක අරුම එකතු කර ගන්න පුළුවන්. නමුත් මේ සෑම තැනටම යනකොට විග්‍රහය අසරණ වෙන මට්ටමකටපත් වෙනවා. ඒ මොකද මේක අත්දැකීමෙන් තොරව පුදු විග්‍රහයෙන් යන්න පුළුවන් තරක් නෙවෙයි නිසා. වෙන විදිහකට කියනවනම් ධර්ම ග්‍රන්ථ ආරෝඪ කිරීමෙන් මෙච්ච විශාල මහාය හිද්ද වෙන්නේ මෙන්න මෙතන. මොකද ව්‍යාකරණේ ඉක්මවනවා මෙතන. ආර්ක ඥානෙ ඉක්මවනවා මෙතන. රේඛීය සම්බන්ධතාවය ඉක්මවනවා මෙතන. දැන් ඒක පොතකට දාන්න යාම අනිවාර්යයෙන්ම ව්‍යාකරණ ඇති ලෝක භාෂාව ඇති සීමාකාරී බව රේඛීය ලිඛිත සම්බන්ධතාවය වමේ පිට දකුණට ලියාගෙන යන අපේ ලේඛන ක්‍රමය ඒ කාන්තේම සීමාකාරී ඒ සීමාකාරී නැත්නම් පුත්තච්චුගාන කන්තෝරු මෙලහටත් නිවන් දැකලා තියෙනවා. ඒ තරම්ම මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. උත්සාහ කරලා තියෙනවා. නමුත් පැහැදිලිව පේනවා තනි කකුලේ යන්න හදනවා වගේ අත්දැකීමෙන් තොරව මෙතෙන් යන්න බෑ. අනිත් එක අත්දැකීම් කියන ඇත්තෝ මූල ධර්ම වලට කරු කරන්නේ නැත්තම්. ඒ කරලා තියෙන උත්සාහයන් හෝ අගය කරමින් යන්න පුළුවන් තරම් ඒක අත්දල ගත්තේ නැත්තම් ඒ කොර වෙන ගතියකටපත් වෙනවා. අර කොරයි යන් දැයි දෙක දෙන්නා වගේ Tamange ඇස් දෙක තිබුණාට ඉදිරියට යආගන්න අර ඒ ආචාර්යයන් වහන්සේලා අරගෙන තියෙන උත්සාහය අගය කරන්න ඕනේ. උත්සාහ කරලා තියෙන වැටෙනකම් උත්සාහ කරලා. ඒක නිසා අපිට මේ දෙකම සම්බන්ධ කරගත්තේ නැතුව මේ මට්ටමට යන්න බෑ. ඔය දීඝනිකායේ මහා වග්ගයේ පළවෙනි සූත්‍රයේ මහා ප්‍රධාන සූත්‍රයේ මේකට යම් කිසි විදියක මඟ දැක්වීමක් අපි මෙතෙන් යනකම් ගෙන යෑමක් ගෞතම සර්වජන් වහන්සේ උත්සාහ කරලා තියෙනවා. එතනදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක නැත්නම් පිටු මහා සංඝරත්නයත් එක්ක ඇතිවෙච්ච ගනුදෙනුවක් ඇතිවෙච්ච කට මේ සාකච්ඡාවක් මාර්ගයෙන් විස්තර කරන්නේ ඉතාමත්ම පැහැදිලිව. සත්බුදු පියාණන් වහන්සේලාගේ විස්තර ත්‍රිමුඛ දේශනාවක් වශයෙන් ඉතින්දි දැක ගන්න. ඉතේම උද්දජාන් වහන්සේ නමකගෙම ජාතිය, ගෝත්‍රය, මව්පියන්, මහා ශ්‍රාවකයන් ඒ සෑම විස්තරම කොහොමද සත්‍ය අවබෝධ කළේ කියන එක ලොකු විස්තරයක්. දීගනිකාය සූත්‍රයක් කියුවාම සාමාන්‍ය පොතක් දෙකක් අහන තරමට ලොකුයි. ආනේක විස්තර වෙනවා. ඒ විපස්සී සිටි ආදි වශයෙන් අස්සත මහ රහතන් වහන්සේ වහන්සේ දක්වම විගෝඩ විස්තර. ඒ කොගෙම පොදු කරලා මේ විපස්සී මහ බෝසතාණන් වහන්සේ ඊකාමත්ම ශස්ත්‍රීය කුලේ සාමයේ පොසත්ව බර භාභෝග සම්පත්තියට ඉපදিলা ඒ විදිහට ගීගේ අතහැරලා අතාරිනකොට කොච්චර මේ මේ විපස්සී සර්වඥ මේ බෝසතාණන් වහන්සේ ගීගේ අතහැරීම කොච්චර බරපතල විදිහට සමාජ විප්ලවයක් ඇති කරාද කියනවනම් 84000ක් දෙනා මේ අනු පැවිදුණයි කියලා කියනවා බෝසතාණන් වහන්සේ. මෙයා පැවිදි වෙන්න හදන නංග පොඩි දෙයක් නෙවෙයි. මුත් අන්තිමේ ඒ 84000 අයින් කරලා තනිවම උන්වහන්සේ කල්පනා කරනකොට උන්වහන්සේ මේ එකලාව පැත්තකට වෙලා මේ ධම්ම වවස්ථානේ පවත්නකොට ඒ ජායේතවා ජීයේතවා කීයේතවා මියේතවා ආදී වශයෙන් මේ සංසාරගත දුක් හතර ඉපදීම ජරාව ව්‍යාධිය මරණ කවුරක්වත් මේක කල්පනා කරන්නේ අනිවාර්යම සංසාර දුක් හතරක් ඒ වගේම තමයි ওই විද්‍යාව තියා වෙන මොන ශිල්පේජා මොකකින්වත් කවදාකවත් උත්තර දෙන්නත් බෑ හැබැයි හැමදාම උත්තර හොයන්නේ මේ හතරටම තමයි. ජාති දුක නැති කරන්න, ජරා දුක නැති කරන්න, ව්‍යාධි දුක නැති කරන්න, මරණ දුක නැති කරන්න. ඒකම කුස්සා. මොකද මේක ආදාකත් නැති කරන්න බෑ මේක සංසාර දුක. ඒ නිසා මේ විපස්සී බෝසතාණන් වහන්සේ පැත්තකට වෙලා විවේකීව කල්පනා කරනවා මොකද්ද මේ කාරණා? මොකද්ද මේකේ හේතුව? මේ විදිහට ජාති ජරා ව්‍යාධි මරණ අවසානයේ මරණ දුක තමයි අපි හැම කෙනාම උත්තර හොයනදී මේ මරණ දුකට හේතුව විවේකීව කල්පනා කරන උන්වහන්සේට යෝනිසෝ මනසිකාරය මේ සත්‍ය අනුභෝධය යම් වෙලාවක ඇති වුණාද එතෙන්දී කල්පනා වෙලා තියෙනවා ජාතිය තමයි හේතුව. ජාතිය තමයි මේ මරණයට හේතුව නිසා ජාතිය පිළිබඳවයි අපි දැන් පිටිපස්සේ යන කියලා හොයන්නේ. ඊට පස්සේ ඒක පිළි අරගෙන ඉවර ඊට පස්සේ මේ ජාතිය ඇතිවීම හේතුව මොකක්ද? මේ කල්පනා කරනකොට භවය මේ ආදි වශයෙන් උන්වහන්සේ තණ්හා මේ කලආයතන උපාදාන තණ්හා වේදනා පස්ස ආදි වශයෙන් දිගින් දිගට දිගින් දිගට මේ තර්ක ඥානය කල්පනා ඥානෙම එකට එකක් ගලපමින් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට මේ යනවා මේ අද මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පවතින පටිච්චසමුප්පාද 12 ආකාරයේ අවසාන කෙලෙඳලා අනුපූර්ව විදිහට මේ පකිලෝම පිළිවෙල. ඊට උන්වහන්සේ තේරෙන පටන් ගත්තා මේ ස්පර්ශයේ ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ අපි අද මාතෘකා කරගත්ත විදිහ. අපි මතක් කරගත්තොත් ඒ පටිච්චසමුපාදේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා මේ විදිහට යන්නේ ඒ නිසා අන්තිමට ගෙනියලා ගෙනියලා ගෙනියලා දිගට ගෙනියලා මේ නාම රූප නිසා විඥානේ පාර එහාට යන්න බැලුවා මෙතන තර්ක ඥානෙම මේ පියවරෙන් එහාට යන්න යන්න නාම රූප හේතු ආනකොට විඥානය කියලා. විඥානයේ හේතුව මොකද්ද කියලා අහනකොට නාම රූපක. එකිනෙකා එකිනෙකට ප්‍රත්‍ය වේ. එදා විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය විඥානං කියන තැනින් එහාට අර තර්ක ඥානෙ ගෙන යන්න බැරි. ඒක කල්පනා කරනවා මුචිත වෙලා තර්කයෙන් මම ජරාවේ මේ මරණයේ සිට මේ නාම රූපේ දක්වා විඥානයේ දක්වාම ඒ රේඛීය ක්‍රමයට පිටිපස්සෙන් පිටිපස්සට ගියා. සෑම තැනකදීම යෝනිසෝමනස්කාරය එළඹ සිටිය සත්‍ය එළඹෙනවත් එක්කම මැටි පුරුක සම්බන්ධතාවය වැටුණා. නමුත් මේ නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියන තැන ගියාට පස්සේ පච්චුදාවක්. නාපරං මේ ඉක්මවල යන්නේ නැහැ හිත. ඊටම කල්පනා කර කර ඉන්නකොට යම් වෙලාවක නාම රූපේමයි විඥානේ හේතු වෙන්නේ විඥානේමයි නාම රූපේ හේතු වෙන්නේ නාම රූපේ නැතු විඥානයක් නැහැ විඥානේ නැතු නාම රූපයක් නැහැ කියන එක සත්‍ය අනුභෝධය නැත්නම් ඒක සාක්ෂාත් කරණයත් එක්කම උන්වහන්සේට මේ දුකේ ඇතිවීම සමුදය පිළිබඳව ප්‍රත්‍යක්ෂයක් ඒකේ පුද්ගලය අඹරවාගෙනමයි පුද්ගලයා පරිණාමයට පත් කරගෙනමයි පුද්ගලයා සත්‍යානුභෝධයක් ඇති කරගෙනමයි මේක අවබෝධ වෙන්නේ ඒ නිසා හොඳටම තේරුම් ගන්න ඕනේ මේක වචන වලින්, ව්‍යාකරණ වලින්, සංස්කාර වලින්, ලයිස්තු වලින් මොනම දෙයකින්වත් සංනිවේදනය කරන්න බෑ. නමුත් සංනිවේදනය නොකළොත් ආසනයක් ඇත්තේ නැහැ. එනිසා මේක අපි විවිධ ක්‍රම වලින් උත්සාහ කරන මේක තමයි මහා කරුණාව. ඔය එක එකනාට එක එක කුරුක් අනිත් කුරුක් වලට වඩා සජීවීව වැඩේ. මේක විස්තර කරන්න අනන්ත ක්‍රම තියෙනවා. මොකද මේක විස්තර කරන්න බැරි දෙයක්. මේක අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ නිසා අනිකුත් සෑම ආගමක් හිතුවා මේක අවබෝධය සිද්ධ වෙන්නේ මේ ලෝකෙනේ. මෙතෙන්දී අරකන් යන්නේක ආධ්‍යාත්මික ජීවිතයේ භාවනා ජීවිතයේ හොඳ නරක ජීවිතයේ කල යුත්තක්. ඒක පිළිබඳව වෙන කිසි ආගමක බාධා නමුත් මෙතනින් එහාට ගිහිල්ලා නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියන මේ විතර විතරක් නගන කාගම් වල විස්තර වෙනවා කියලා හිතන්න අමාරුයි. නමුත් කොහොම නමුත් මේකේ අත්තාව මේ গুপ্ত ස්වරූපයේ ගුඪ ස්වරූපේ නිසා මේක සාංශෘෂ්ටික නෑ කියලා. මේක ඒකාන්තයෙන්ම ඉහ ලෝකේ නෙවෙයි ඉන්දිහා. අර ලෝකෙට යන්න. ඒ නිසා ඒ ලෝකේ ඒ විමුක්තිදායකයන්න් වහන්සේ අපිට හිතා ගන්න බෑ. උන්වහන්සේ ළඟ තමයි මේක තියෙන්නේ. නමුත් උන්වහන්සේ ළඟට මේ ජීවිතේ යන්න බෑ නිසා උන්වහන්සේ විනිශ්චය කෙරුවොත් හොඳයි කියලා ඒ ලෝකෙට යාමත් එක්ක ඒ විමුක්තිය ලබා ගන්න පුළුවන් කියන ඉතාමත් සාර්ථක වටිනා මූල ධර්මයක් නැත්නම් න්‍යායක් ගෙනහට දැක්වුවා. මේක සර්වඥාසෝය ප්‍රඥාලාභී සූත්‍රවල පෙන්ලා දීලා තියෙන ආවට ගියාට කරපු නැත්නම් තර්කයෙන් බැහැර වෙලා කරපු එකක් නෙවෙයි. යම් විදිහකට ඒ කාලේ තිබුණු ප්‍රශ්නෙට දෙන්න තිබුණ ඉතාමත්ම තාර්කික අංග සම්පූර්ණ නෙවෙයි හොඳ උත්තරයක්. මේකට යන්න පුළුවන් කිච්චුවට නමුත් කවදාකවත් එහා පැත්තට යන්න බෑ. එහා පැත්තට යන්න මරණයෙන් එහා පැත්තට. මේ නිසා සර්වඥාතිගේ ධර්මයේ දේශනා කරනකොටම උන්වහන්සේ දේශනා කළා මගේ සද්ධර්මයේ කාන්තිය. ඒ මොකද ගැටේ මෙතනයි තියෙන්නේ මේක මෙතනදීම ලියන්න. නාම රූප නැතුව කවදාකවත් විඥානය පහළ වෙන්නේ නැහැ. විඥානයක් නැතුව කවදාකවත් නාම රූප නාම රූප බවට පත් වෙන්නේ මේ தত্ত্বය නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කිය මේ එකිනෙකට එකිනෙකා ප්‍රත්‍ය වෙන ගතිය මේ බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේදී ඉතාමත්ම ප්‍රකටව තිබිලා තියෙනවා. ඕනම කෙනෙකුට කියනකොට ඒකට ගරු කරලා කියනවා. තේරුණා හෝ නොතේරුණා හෝ නමුත් පස්සේ මේ පොතේ ගුරාලා පිළිවෙන්න පටන් ගත්තට පස්සේ මේ ව්‍යාකරණය ඉස්සර වෙන්න පටන් ගත්තට පස්සේ අර පොත ගන්නකමයි ව්‍යාකරණය ඉස්සර වුණාම අවබෝධ කිරීම පොඩ්ඩක් අර විදුලන ගතිය පතන ඒකලෝ පොතේ පොතයි ව්‍යාකරණය ගන්න කතිය කියන්න පටන් ගත්ත අපි තමයි ධර්ම කතික අපිට තමයි යමක් සම්පූර්ණයෙන් විස්තර කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා අනිත්‍යත්ව කියන දේවල් අර්ධයි, ඊගයි, පාළුයි, බොල්, කොම්බේ. අපි ළඟ තමයි සම්පූර්ණ එක තියෙන්නේ. මේක පිළිබඳව ගොඩක් වාද තිබිලා තියෙනවා ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ පවා. ඔක්කොක තියෙනවද කියන එක නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට දැනගන්න තියෙන්නේ මේක විසම සම්දිස්ථාන. තර්කයෙන් බහ ගන්න බැරි. රේඛීය සම්බන්ධතාවකින් ලබා ගන්න බැරි අවබෝධයෙන් පරිණාමයේ බුද්ධියක්පත් වෙන සාක්ෂාත්කරණයක් හිත වෙන සාන්දෘෂ්ටික දෙයක්. සමහරවිට කියන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ලියන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ව්‍යාපාරයට අහු වෙන්න ඕන ඉඩ තියෙනවා. ඔය වැඩේ වෙන්න ඉඩ තියෙනවා. මෙතනදී තමයි ආගම ධර්මයේ දෙක හොඳටම පැහැදිලි වෙන තැන. ආගමේ සියල්ලම සම්පූර්ණයි. සම්පූර්ණයි අනුන්ට දෙන්න පුළුවන්. අනුන්ගේ දුක නිවන්න පුළුවන්. නමුත් ධර්මයට යනකොට ධර්මයේ කවදාකවත් ලෞකික වශයෙන් සම්පූර්ණ නැහැ. ලෝකෝත්තර මට්ටමට යෑමෙන්මයි සම්පූර්ණ වෙන්නේ. එතකොට ලෞකිකයන්ට කියලා දීමේදී විශාල පරතරයක් හදනවා. නමුත් ඒ ලෝකෝත්තර මට්ටමට ගියැත්තෝ නිස්සද්ද උනේ නැහැ. පුළුවන්තරක් මහා කරුණාවේ යුක්තව අර තියෙන ප්‍රඥාව තේරෙන මට්ටමට විස්තර කරපුවාම ඒව කොම් කරන්න පටන් ගත්තා. දන්නේ නැතුව වෝහාර දේවා. ඔව් අභිදා මේ පරමාර්ථ දේශනාවේ වටිනාකම තියෙන්නේ වෝහාර දේශනා කියලා මේක පැත්තකට කරන්න පටන් අරගත්තාම අර ඊටාත්ම මේ නිහතමානීව අවංකවම තේරෙන දේ පුළුවන් තරම් විස්තර කරන්න පටන් ගත්තා. ඒවත් අඩුපාඩු සහිතයි මේක වලේ සම්පූර්ණ නැහැ, වට්ටේ සම්පූර්ණ නැහැ කියලා කොංගෙන්න පටන් ගත්ත ගතියක් පේන්න තියෙනවා. නමුත් අපිට ඉතර බය වෙන්න දෙයක් නැහැ. අද වුණත් ධර්මයේදී හොඳට විවෘතව බලන ඔය ගැටි. එහෙම නැත්නම් ඔය තියෙන දුර්වලතාවයේ වහන්න බෑ. තාමත් කියන. ඒක තමයි සජීවී කරන්නේ. ඒක තමයි ධර්මයේ සජීවී කරන්නේ. ඔබට විවෘත වෙන්න වෙනවා. එතෙන්දී මේ විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය විඥානන් කියන තැන බොහොමත්ම අභියෝගී. හැබැයි කිසිම දැන් මේක පිළිබඳව අවබෝධ ඥාණයෙන් කතා කරනවා කියන කෙන ඇත්තෝ කවදාකවත් ඒ විස්තර විස්තර විභාග ඉදිරිපත් කරන තර්ක කොටස් සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ කරන්නත් හොඳ නැහැ. ඒ වගේම මේ තර්කානුකූලව පොතේ දැනුමින් ඉදිරිපත් කරන ඇත්තෝ කවදාකතර අවබෝධ ඥාණයෙන් කතා කරනත් උ නික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙන්නේ නැහැ කරන්න පුළුවන් කමකුත් නැහැ. මෙන්න මේ தත්ත්වෙ මැද තමයි අපි මේ මහානකම සම්පූර්ණ වෙනවද? අපිට මේ ධර්මයේ යම් කිසි මෙලෝ වශයෙන් ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියන එක එක්කෙනෙකුට කවදාකවත් තව කෙනෙකුට යොමුවක් ගොනුවක් දෙන්න. එක එකනා අරගෙන බලඳන්නයි කියන්නේ. Taman කැමති කොට අරගෙන වන්දන එකයි තියෙන නිසා එතන කවදාකවත් වාදයක් ඇතෙන් ඉඩක් නැහැ. ඒ වුණත් වාද ශබ්ද ඇහෙනවා. කලකෝලහල ඇහෙනවා. නමුත් අපිට ඒක ඇති ප්‍රශ්නයක් කරා. මොකද නිසා නෝනේ හැමදාම අපි මේ මාතෘකාව බාධක වාද තර්ක වලින් තොරව හොඳට සාකච්ඡා කරලා. ඉතින් මේ නාම රූප නිසා විඥානයේ පහළ වීමත් විඥාන නිසා නාම රූප පහළ වීමත් විඥාණයෙන් තොරව කාමදායකත් නාම රූපයක් නැහැ නාම රූපයෙන් තොරව කවදාකවත් විඥානයක් නැහැ නේ කියන මේ කතාව එක පැත්තකින් බලනකොට දාර්ශනික මතයක්. ඒක නිසා අපිට නිින්ද ගියාට පස්සේ ලෝකයක් නැහැ. කියනවනේ හීන ලෝකයක්. අපි අවදි වුණාට පස්සේ අර හීන ලෝකෙට වඩා වෙනස් තාක්ෂණ තත්ත්වයක් පේන්න තියෙනවා. ඉතින් මේ ලෝකෙත් බුදුහාමුදුරනේ වෙන්නේ හීන ලෝකයක් වගේ. ඉතින් සාමාන්‍ය මානසිකත්වයක් තියෙන කෙනාට ප්‍රකෘති ලෝකේ සහ හීන ලෝකේ කියලා දෙකක් තියෙනවා. ඒ හීන ලෝකේ ඉන්නකොට අපිට පේන්නේ හීන ලෝකේ ඇත්තක් කියලා. නමුත් යම් කිසි කෙනෙක් අවබෝධයක් ලැබුවා නම් ඒ අතර වෙන්නේ ඒ උත්තරයට පේන්නේ මේ තර්ක ඥාණයෙන් ඉන්නේ නැත්තොත් ඉන්නේ හීන ලෝකෙක. එයාට ඒක බොරු කිව්වට අහන්නේ මොකද එයාට අත ගන්නවා, පේනවා, වැඩ කටයුතු රාශියක් කියනවා. නමුත් සමහර කෙනෙක් මේ හීන ලෝකෙන් තාම දැනට ආගිරිගාමී නැගිටින්න උත්සාහ කරන බව මේ ආර්ය ලෝකෙට පේ. අල්පරජස්ක පුද්ගලයෝ කියන්නේ. ඒ කට්ටියට දැන් මේ හීනයක් බව වැටහිලා. නමුත් තාම ඒ මුසාවෙන්, ඒ මායාවෙන්, ඒ පාෂයෙන් ගැලවෙන්න බෑ. ඒ ගැලවීමට දැනට ගැලවිච්ච යත්තන්ගේ අත්ල අවශ්‍යයි. ආ මේ අත්ල වීම සඳහා තමයි මේ සෑම සූත්‍රයක්ම දේපා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ විඥාණයට විඥාණය නොවෙන්න මොකක් හෝ සංස්කාරයක් අරමුණු වේ යුතුයි විඥාණය ප්‍රකාශකපත් නැත්නම් විඥාණය අප්‍රකාශකයි එතකොට විඥානයක් නැතුව හා සමානයි මලහ නිසා ඒකට විඥානය කැපතියි ඒ හැම වෙලාවෙම මොකක් හරි හොයනවා අරමුණු කරගන්න නිමිත්තක් ගන්න ඒක කවදාකවත් විඥානය වෙන්නේ විඥානය නොවෙන්නා වූ නාම රූපයක් අනිවාර්ය විඥාණයට අරමුණු විය යුතුයි නැත්නම් විඥානයේ ගැල්ම විඥානයේ පැවැත්ම විඥාන ස්රෝතේ ඇදහැර පිහිලා මේක තමයි විඥාණයට වෙන්න තියෙන සියදිවි නතක් මේක අපිට පේන්නේ නැත්නම් මේ ලෝකෙ පැත්තෙන් බලන කෙනෙකුට පේන්නේ Tamange සියදිවි නතක නමුත් සර්වඥාන්තේ ඒක සඳහා ක්‍රමයේ දෙල තියෙන ඉතාමත්ම සජීවී තැන ඉඳලා මේ විඥාන නිරෝධය දක්වා විසංඛාරගත தත්ත්වේ දක්වා ඒක නම් නැත්නම් අපි සඳහන් කරුවේ මේ නිරෝධසත්‍ය ඒ සංසංතං ඒ සම්පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිපාත මේ සියලු සංස්කාරයන්ගේ නාම රූපයන්ගේ නිරෝධය ක්‍රමානුකූලව පෙන්නගෙන යනකොට විඥානේ එnde එnde එnde සුදුමැලි වෙනවා විඥානේ එnde එnde එnde ඒකේ තියෙන ඒ විභූෂණ ගති නැති වෙලා එහියත් ආ වූ ගොරෝසු ගති නැති වෙලා පුදුමාකාර සිව් වෙනවා. ඒ සිව් වෙන්නේ විඥානීය මහා පහළ වීමට අනිවාර්යම අවශ්‍ය කරන්නා වූ නාම රූපයන්ගේ එහෙම නැත්නම් වෙන විදිහට කියන සංස්කාරයන්ගේ ක්‍රමික සිව් භාවය මත. ඉතාමත්ම සිව් තනක් නමුත් මේ උපදිනේ දැන් බහැලා ඉන්න නිසා එච්චරම අමාරු වෙන එකක් නැහැ තේරුම් ගන්න. ඒ මොකද විභාවනා පැත්තෙන් ගත්තොත් සුද්ධ සමත භාවනාවක් කරන කෙනෙක් වේවා එහෙ නැත්නම් විපස්සනා භාවනා කරන කෙනෙක් හෝ වේවා හොඳට දන්න දෙයක් තමයි එකම අරමුණකට නැත්නම් එකම සංස්කාර කොටසකට විපස්සනා පැත්තෙන් කියනකොට සංස්කාර කොටස. තමට කියනකොට තමනල වර්ණේ ඉnde ඉnde ඉnde කියන පාඩක පස්සෙන් කරන්නේ. මෙන්න මේ දේ බාධාකින් තොරව දිගට සිදුවීම අවහිර කිරීමට දෝ නීවරණ ධර්ම බාධා හිතවිලි බාධා වේදනා බාධා කරන ශබ්ද සංකරත්‍ය බාධා ඉතින් ඒ නිසා භාවනා මධ්‍යස්ථාන කියන જાතියක් හදාගන්න යම් විදිහකට මේක මම කරගන්න ඕනේ සරුවචනාන්තයේ කියපු දේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු දේ කරන්න ඕනේ කියලා අපි අර මේ අරමුණක් එක දිගට බලා සිටීමේදී අරමුණේ සිදුවෙනා වූ සියුම් භාවයේ විවරණ භාවයේ නිරෝධ භාවයේ ඒක කියන්නේ විරාජ්‍ය භාවය අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය පහසුකම් දෙන තැනකට යන්න. සප්පාය කරු සලසලා දෙන්න. සලසලා දෙනකොට හැමදාම හරියන්නේ නැහැ. හැම පරිණතියකම හරියන්නේ නමුත් කරන කරගෙන යනකොට තීරණ පටන් අර ගන්නවා අපි හොඳයි කියා ගන්න අභ්‍යාසවලදී ආයමුණ ගොරෝසු භාවයේ ඉඳලා සියුම් භාවයට පත් වෙන්න පටන් ගන්නවා. මේ විඥානීය පහළ වීමට හේතු වෙන්නා වූ සංස්කාරයන්ගේ තුනිවීම. සිව්වීම. මේ ඉන්න ඔක්කොම මේක අත්දැකලා තියෙනවා. කිසිම කෙනෙකුට නැහැ මේ தත්ත්වය බොරුයි කියන්න හෝ මේ தත්ත්වය මට කැප නැහැ කියන්න හෝ මේ தත්ත්වෙට මම සුදුසු නැහැ. ආන්නේ தත්ත්වයට මේ සංස්කාර කොටස් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පත්විගෙන එනකොට ඒ විසේ දක්වන මේ යෝගාවචරයාගේ හොල්මන් මේ කාරණාවට අපි යන්නේ මේකද අපේ પરමාර්ථය කියලා දන්නේ නැති නිසා විවිධාකාරයෙන් අර සිුම් වෙගෙන යන අරමුණු ගොරෝසු කරගන්නට විඥානයේ විදිහින් දෙන ලංකන විඥානයේ විදිහින් දෙන ඒ බොරු විඥානයේ විදිහින් දෙන ඒ වැරදි උපදේ යෝගාවචරයා අත්නස්ථානාචාර්යවරයාට හොරේ පුදුම විදිහට පරිශීලනය කරනවා. කරමින් කරමින් කරමින් අර සිවුම් වෙන අරමුණ නැවත නැවත ගොරෝසු කරගන්න. නැවත පේන මට්ටමට ගන්න. නැවත අල්ලන්න පුළුවන් මට්ටමට ගන්න. නැවත පණ ගසලා ගන්නට උතුම් විදිහට උපකාර උපස්ථාන කරනවා. ඒ මොකද හේතුව අරමුණේ සිවුම් වීම එක්කෝ මරණය වගේ පේන. එක්කෝ බංකොලොත් භාගයක් වගේ පේන. එක්කෝ අසතියක් සතියේ දුර්ලභමක් විදිහට පේනවා. එක්කෝ සමාධිය නැතිවීමක් විදිහට පේනවා. මොනම ක්‍රමයකින් හෝ භාවනා කළොත් නම් ප්‍රතිඵල තියෙනවා. නමුත් මේ ලැබෙන ප්‍රතිඵලය අගය කරන්න දාන්නේ නැති කමක්. මේ භාවනාව යොමු දෙන්න කොතෙන්ද? දුදු විය යුත්තේ මොකේද? මේ සංස්කාර නිරෝධය කියන්නේ මොකක්ද? විඥාන නිරෝධය කියලා කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැති නිසා ඒ යෝග අවශ්‍යය කරන්නේ තමන්ගේ ගෙනාව චරිත ලක්ෂණ තියෙනවා කෙලස් වාසනා තියෙනවා පෙරකල කර්ම තියෙනවානේ ඒ කර්ම ගෙවෙනකන් අර ඔලොමොත්තලකන් මට්ටම් වෙනකන් අර විඥාණයට පොරදා ඒ නැත්නම් අර ගෙවීම පවතින ආ වූ අරමුණ ආයෙ කුලප්පු කරනවා ආයෙ අවශ්‍ය ඒ තාකල් විඥානයේ නවකඩ ලබනවා විඥානයේ පෝෂණය ලබනවා ඉතින් ඒක යෝගාවචරය කරන දඬුවම වැරද්දක් වශයෙන් දඬුවම් දීම කවදාකවත් මින් අදහස් කරන්නේත් නැහැ. ඒක නෙමෙයි මේ විචිත්‍රව කියන්න ඕන නිසායි මේ විදිහට පරස්පර විරෝධී වචන ඉදිරිපත් කරන්නේ. අවබෝධ කරගන්න පිණිසයි. නමුත් ඒක දුර්ලභමක්. මිස දඬුවම් දිය යුතු වැරද්දක් නෙවෙයි. විනේ කවදාකවත් මේක වැරද්දක් වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට වැරද්ද වෙන්නේ හිතේපා. විනේට අහු වෙන්නේ කය වචන දෙක. සීලයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා සීලේ කල්යතෝ පිළිසිදු කරගෙන හිත භාවනා කරනකොට මතක තියාගන්න ඕනේ අපි යම් අරමුණකටද හිත යොදන්නේ ඒ අරමුණේම හිත පවතිනවා නම් සතුටින් බාධා නැතුව හිතින්දෙනින් බාධා නැතුව වේදනාවක් නැතුව ඒ අරමුණේ එnte ente ente ente සිවුම් වෙනවා නම් හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් භාවනා වර්ධනය. නමුත් මේ සිවුම් වෙන්න වෙන්න යෝගාවචරය ගේ යට ගිහිල්ලා හුස්ම ගන්න බැරි කෙනෙක් වගේ තක්කමුක්කු නැති කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් අලුතෙන් අර හුස්ම ඇති කරලා දීලා නයි වාගේ පිඹින්න පටන් ගන්නවා. එහෙ නැත්නම් අර සත්‍ය නැති වුණාදෝ සමාධිය නැති වුණාදෝ කියලා ඉඳගෙන ඉන්න තැන සලුවක සාදාලා යනවන. නැවතත් අමුකිට දඬුවම් කළ යුතුක් වෙන කරුණාවෙන් මතක් කරන්න වෙනවා. හොඳයි. නැගිටලා ගියාට කමන්නේ අනිත් දවසේ කොහොම ඔතෙන්ද එනකොට හොඳ සම්‍යක් වීර්යය ඇති කරන මම තවදුරටත් මේක කියමු කරන්න ඕනේ කියලා ඉතිරියට යන්නේ. ආනාපාන භාවනාව ගත්තොත් මේක බොහෝම පැහැදිලිව විස්තර කරලා තියෙනවා විස්තර කරන්නත් පුළුවන් මොකද ආනාපානයේ සමතේ වශයෙන් කරනකොට අපි ප්‍රත්‍යක්ෂ ආරමුණ වෙන හුස්ම රැල්ලයි ගන්න. හැපෙන දන ඉස්තර කරන්න යන්නේ නැහැ. හැපීමේදී ඇති වෙන උණුසුම් සිසිල් ගතියට හිත යොදාන්න යන්නේ නැහැ. මොකද ඒවා සංස්කාර ගති ඒවා විපස්සනා. අපි ගන්න සමත ආරමුණ හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ල එක තැනක තැම්පත් වෙනවා කියන එක ඉඳගෙන ඉන්න ඉරියව්වේදී හුස්ම ගන්න එන්ටේ ආඩු වෙනවා. නිදාගෙන ඉන්න ඉරියව්වේදී හුස්ම ගන්නවා එන්ටේ ආඩු වෙන එක ඇති. ඔක් පීනකොට හරි පොල් ගස් නැගිනකොට හරි අස්සෝ බදිනකොට හරි නම් ඕක ටිකක් වේග වෙන්න පුළුවන්. ඒක නිසා යෝගාවචර පොල් ගස් නැගිනකොට භාවනා කරන්න බෑ. වතුර පීනකොට භාවනා කරන්න බෑ. අස්සයන් පදිනකොට භාවනා කරන්න බෑ. තමයි. අර සමතේ වැඩි නියවකට හිත කියන. ඉත තිබ්බට පස්සේ මේ හුස්ම ටික නතර වීම කියන එක මැරෙනව නෙවෙයි. සමහරවිට මරණයක් එනවා. හුස්ම ටික හිමීට හිමීට අඩු වේගෙන අඩු වේගෙන යනකොට අසත්‍යමත් කෙනා නම් එකපාරට ඇත්තරෙනවා. හුස්ම හොඳටම ගෙවිලා මට දැන් හිත තියාගන්න තැනකුත් නැති තරම් වගේ කියලා මහා බංකොලොත් භාවයකට මහා වාෂ්පීකරණය වෙච්ච තැනකටපත් වෙනවා. ඒ මොකද අර ගොරෝසු තැන ඉඳලා ඒ තැනට එනකන් හුස්මේ ක්‍රමික අඩවීම දිගේ සතිය අඛණ්ඩ වෙලා නැහැ. තැන් තැන් වල ගිහිල්ලා. එහෙම කෙනාට ඒක පාරට ඇත්තරෙන්නේ අපැක්කේක. අමලියක වාගේ. නොතිබිච්ච නොදන්න තැනකටපත් වෙනවා. ආන් එහෙම කෙනා අවදි වෙච්ච ගම කලබල. අන්න ඒක නොවිච්ච කෙනෙකුත් මේ පස්සේදී නැහැ. හැම කෙනෙක්ම වැදගත්. ඒ නිසා නැවත නැවතත් මතක් කරන්නේ මේ විඥානයේ නිරෝධ කරන්න නම් ඒ විඥානයේ කර අරමුණු කරගන්නා වූ නාම රූපයාගේ සංහිඳියාවක් tempat බවක් අත්‍යවශ්‍යයි මේකයි කියන්නේ විපස්සනා ලෙස සමතේ අත්‍යවශ්‍යයි මේකට කියන්නේ චිත්ත භාවනාව මේ චිත්ත භාවනාව වෙනකොට අල්ලාගත් අරමුණ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තුනී වෙනකොට ඒ අපේ තියෙන වාසනා ගුණ නිසා ඒ අපේ තියෙන වෙන උපදී වෙන ආශ්‍රව ධර්ම නිසා අර තුනී වේගන යන හිතට වේදනාව හොඳට ප්‍රකට වෙන්න බැරි කමක් නැහැ. ඒ තුනී වේගන යන හිතට අල්ල අහල පහල තියෙන ශබ්ද කනේ පීරි ගන්න වගේ හූරන්න වගේ දැනෙන්න තියෙන නොවෙන්න ඉඩක් නැහැ. හිතවිලිත් වෙනතට වඩා බොහොම විචිත්‍රයි. බොහෝමත්ම සිත් ගන්නසොට පහළ වෙන්න බැරි කමක් නැහැ. නමුත් යෝගාචර දැනගන්න ඕනේ. ඌව පහල වුණාට මේ අහ කන නයි ඔලොක් බෙදා ගන්න ඕන කමක් නැහැ. අපේ වැඩ පිළිවෙල තියෙන්නේ ගත්තා වූ හුස්මරය උලංගි ආශ්‍රද ප්‍රසාර. ඊයසෝපකතාවේ සිව් වේගණ යනවන්නා ඒකම තරණයි ඒකම පිටයි සතිපට්ඨානේ පිටයි කියලා ඒ දිගේම යනකොට අර අහලෙන් එන්නා වූ වේදනා සද්ද හිතවිලි නොසලකා. දිත්තේ දික්කනත් සම්බරිච්ච සුත්තේ සුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති ආදි වශයෙන් අර බාහ්‍ය දාර්ශනිය උපාසකතුමාගේ උපදේශයේ මෙතන ඇල්මරල පාලිත කරා ආනාපාන දිගේ හිත නීත බහගෙන යනකොට බාහිරට අපිට විවිධ රූප පේන්න පටන් ගන්නවා. සමහරට වර්ණ ආලෝක එහෙම නැත්නම් ඉච්ඡී රූප, බුද්ධ රූප ආදී වශයෙන් නැත්නම් විශාල තැනිකලා විශාල මේ දර්ශනීය ගම් විකියාවක් ආණු වගේ දේවල් පේන්න පටන් ගන්නවා. එතෙන් අපි හිතා ගන්න කියනවා ඒ දැක්ක දැක්ක ගමනින් නතර කරන්න. මේක සුබ සීනියක්ද හොඳ ලකුණක්ද නරක ලකුණක්ද මේක පොතේ ලියන ගිහිල්ලා අහන්න ඕනේ ආදි වශයෙන් අන්නර අහලින් යන දේවල් වලට පණ දෙන්න. ඒව අංග ප්‍රත්‍යංග ජාතක හොයමින් ඒවා හරිය දාගන්න යන්නේ පොඩක් වේ දාගන්න. එතකොට මොකද වෙන්නේ? කාරණා දෙක තුනක් වෙනවා. එකක් තමයි මේ දේවල් ගැන හිතන පමණින්ම විඥානයේ නවපඩක් ලබනවා. මූල කර්මස්ථානයේ අමතක වෙනවා. අනිවාර්යයෙන්ම රාගේ පාන. නැත්නම් සුෂ්ණා පාන. නමුත් මේ කියන විදිහේ අමලි අකටයුතුකම් රාශියක් පහළ වෙන්නේ හොඳම දක්ෂ යෝගාවචරය. ඒ වගේ මේවා අමලි අකටයුතුකම් බව වැටහෙන්නේ යෝගාවචරයාගේ තීක්ෂණ බුද්ධිය වැඩිකක්. භාවනා නොකර අපිට රූප දකින්නකොට කටත් අරගෙන ඒක දිහා බලන් හිටියට අපි මේ මූල කර්මස්ථානයෙන් වෙනස් වුණා කියලා දෙයක් සාමාන්‍ය පුතක් ගැන ගිහි ලෝකේ නෑ මොකද මූල කර්මස්ථානයක් කියන එකක් ඇත්තේ නෑ ජීවිතයකට ජීවිතයකට තේමාවක් නෑ සාමාන්‍ය පුතක් ඒක අනුකූල දැනහන් මෙතන මූල කර්මස්ථානය දෙන්නේ ඒක තමයි ඉතින් ඒක දැකලා රාගයක් පහළ වුණ නැත්නම් මොකටද මනුස්සකමේ ඉඳලයි කියලා ජී ලෝකෙ හිතේ. ඒ මොකද රැකිය යුතු ප්‍රතිපත්තියක් රැකිය යුතු කර්මස්ථාන නැද්ද නිසා. ඔය භාවනා කරන කෙනාට රැකිය යුක්තක් කිය මොකද? ආනාපාන. ඒක සිරුම් වේගන යනකොටයි, ඊතන සෑහෙන පිං ඇති කෙනෙකුටයි සිවුම් භාවයේ මත රූප පෙනීමේ පාද වෙන්න පුළුවන්. නමුත් ඒක දකින්නවනම් දන්නවනම් මේක මේ වෙලාවේ ඉන එක මේකදී දැක්ම දැක්ම මට්ටමින් නතර කරොත් අපිට ඒකෙන් කරදර වෙන්න තියෙන අවස්ථාවක්. ලාභයක් හම්බ වෙනවා මේ වෙලාවම කලේතු මූල කර්මස්ථානට යෑමයි. නැවත මූල කර්මස්ථානට යන්න මේ යෝනිසෝමනස්කාරය. තල්ලුවක් වෙනවා. එතකොට මූල කර්මස්ථානයේ තුල කවමදාකවත් ඉඩක් නැහැ රාග ద్వේෂ මොහ බාධ. අර බාහිරින් ඇවිදලා බාධා කරන අරමුණේ නම් කොච්චර දෝ රාග ద్వේෂ මොහ පාලනය. පුළුවන් රාග ద్వේෂ මොහ පාලනය. තරමටම මේ චිත්ත භාවනාව මනෝපත්තිකට පත් විඥාණය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වුණාට පස්සේ අපරාධකාරයා පොලිසියෙන් කන්න ගියා වගේ ඕනේ අපරාධයක් කරා ඒ නිසා අපට අවශ්‍ය කරලා තියෙන්නේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණයට යණ්ඩයි අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණයට වඩාත්ම පහසුකම් සැලසෙන්නේ මෙතෙක් කල් ගෙවාගෙන ගිය තුනී කරගෙන ගිය දැනට මූණට මූණ දාලා ඉදිරියෙන් තියාගන්න පුළුවන් ශක්තිය තියෙන මූල කර්මස්ථාන. ඒක තමයි චිත්ත භාග. මේක තවදුරටත් ඉදිරියට යනවා. අර බාහිරින් පැමිණෙන දේවල් නැත්තටම නැති වෙනව නෙවෙයි ඒව ඇවිල්ලා අපිට අකට විකට කරන කටි අඩු වෙන්නේ ඉඳී. නමුත් අඩු වෙනවා මිසක නැතිවීමක්. ඒ වගේම යෝගාවචරය අර පළවෙනි පළවෙනි අවස්ථාවල තමන්ගේ මූල කර්මස්ථානයේමයි රැකිය යුත්තේ බාහිරින් එන දේවල් වලට මම සැලෙන්න හොඳ නැහැ ඒවා පිළිබඳව දැක්කම දැක්ක පමණින් නතර වෙන්න ඕනේ ඇහිම ඇහිම පමණින් නතර වෙන්න ඕනේ මේ විදීම විදීම පමණින් නතර වෙන්න ඕනේ හිතීම හිතීම පමණින් නතර වෙන්න ඕනේ කියන උපක්‍රමය උපදේශයේ විගයට පවත්වනවා නම් ඔහු ජයග්‍රහයි හිතවිල්ලකින් ජයග්‍රහයි බීරත්වයකින් මැත්තේ පහළ වෙන්නා වූ සියුම් වෙන බාහිර කරදර නිකම්ම කියලා වෙන පුළුවන් ශක්තිය ඇති වෙනකොට ඇති වෙනකොට හරියට ඉබ්බෙක් තමන්ගේ ඔළුවයි වලිගේ ග්ලාස් හතරයි හත් ඇතුළට දාගෙන අර සිසිර තරණය කරනවා වගේ තද ඉඩෝරකදී ඇතුළට වෙලා ඉන්න වගේ අර ඉන්ද්‍රියන් හයම අකුල ගන්න කප් කරනවා මේ ශරීරයේ හේමම වෙලලා පිටු කරලා තිබ්බා වගේ තත්ත්වයකට පත් වෙනවා ඇහි කනේ නාසයේ දිවේ මොනම දෙයක්වත් ඉද්දෙන්නේ නැති, කොපිට වෙන්නේ නැති, තෙල්ලෙන්නේ නැති අරමුණේම මූලට මූල දාලා හිත තියාන්න පුළුවන්. නමුත් අරමුණ තියෙනවද නැද්ද කියන පරිපත්‍යයටපත් වෙනවා. මේ මානසික ආකාරණයම කියන කෙනෙකුට නම් මේ වෙලාවේ තොවිල් නටන්නත් වෙනවා. මොකද මුඛ කාර්යය එදිලා ගත කරපු මිනිසයාට දැන් එල්ලෙන්න තිබුණ වැලක් නැති වුණා වගේ. පුදුමාකාර වේදකට පත් වෙන මෙච්චර දුර කොහොමඩක් හදෙන්න බෑ නමුත් මේ නිදර්ශනයක් වශයෙන් කියන්නේ මනස අසමබර නැහැ වෙන විදිහට කියනවා නිවනේ මේ පිට තියෙන ලාමක කුණු කන්දලයක පරමාර්ථ කරගෙන ඉන්න මනසක් නම් මේ தත්ත්වයට යනකොට ඉතින් ඩාඩිය දානවා ඉතින් සහලවනවා ඉතින් ඉන්න බැරුව යනවා ඒ මොකද අනුම වේ ඒ විතරක් නෙවෙයි බාහිරින් එන අරමුණක් කියලා කුප්පන ගතිය නැති වෙන මෙන්න මේකට සමාදම් වෙන්න පුළුවන් නම් මේක මේ භාවනාවේ ප්‍රතිඵලයක්. මේ බාහිතේ තියෙන එක විදිහක එකම අරමුණක නිමග්න වීමෙන් ඇති වෙච්ච ලකුණක් අවදාපත් මේක ඉස්සලා දැකමු නැති මට්ටමක් කියලා මේක අගය කරන්න පටන් අරගත්තොත් ඒ ආගය කිරීම පමණකින් මේක ප්‍රීතිය පහළ වෙනවා ප්‍රමෝදය පහළ වෙනවා පස්සද්ධිය පහළ වෙනවා ආලෝක පහළ වෙනවා සමත භාවනාවේ පින්මක් කරගන්න පුළුවන් මේ தත්ත්වෙදී නොසලී ඉන්න ඕනේ. කියන්නේ උලන් වදින්නට තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ හිත සම්පූර්ණ මේක අපේක්ෂා කරමින් ප්‍රණා වෙන්න පුළුවන්. කුලප් වෙන්නේ නැතු. කුපිත වෙන්නේ. කුප්පන්නේ. අනිත් චිත්ත භාවනායේ දිනුවක් තමයි. එතකොට විඥානය චිත්ත මට්ටමට යනවා. මෙතෙක් කල් තිබුණේ මනෝ මට්ටම. එමාසිකාර නතර වෙලා ඉන්ද්‍රියයන්ගෙන් අයින් වෙලා අනින්ද්‍රිය ප්‍රතිපද විඥානේ නැත්නම් චිත්ත බටවටපත් වෙලා ඒක අගය කරන්න දන්නවා නම් ඒකයි මේ බුද්ධ ධර්මයෙන් වටිනමදී මෙතෙන්ද ගියාට මේක අගය කරන්න දන්නේ නැත්නම් අර අහක හැලෙන්න පටන් අරගත්ත කුණ නීවරණ කියලා අනුවම ගමන් කරන්න හදනවා නම් ඉතින් මොකද කරන්න පුදාල කොටුවද තිබ්බට හිතින්නේ නැහැ ඒකයි යන්න හදන්නේ තෙතමනේ තමයි අඳුරට මේ தත්ත්වය පැහැදිලිවම සර්වඥාන්සේ පහළ වී ඉස්සලා ලෝකේ දැකලා තිබුණා. පොත්පත්වල නියලා තිබිලා තියෙනවා චිත්ත භාවය. මේකත් මහල් කාලේ තියෙනවා. කාම ලෝකේ පන්නලා රූප ලෝකේට අතු වෙන හැටි. මෙතනින් එහාට යනකොට අපි හිතමු මේ සමත යෝගාචර සමතේ ඉවර කරලා ඊට පස්සේ ඔන්නේ නාම කොටසක් අර උඩට කර ඉදපත් කරගන්න. ඒ නැත්නම් පිම්බි මහැකිලිම කරන කෙනා නම් පිම්බි මහැකිලිම තුළට වැදගත්. සංකෝණ පිම්බි මහැකිලිමට වැද ගැනීමක් ආශ්‍රත් ප්‍රසාදයේදී ගුලන්ගල්ලට වැද ගැනීමත් බොහෝ විට සමාන අත්දැකීමක් වශයෙන් විස්තර කරන්න පුළුවන්. නමුත් විපස්සනා බොහොම විචිත්‍රයි. අර වගේ චිත්ත භාවනා පිරිසුදු කරගෙන නෙවෙයි යන්නේ, දෙලින්ම ඒ මට්ටම පසු කරමින් ඉදිරියටම යනවා ක්ෂණික සමාධියක්. හැබැයි චිත්ත භාවනා හමාර කරපු නැත්නම් තම ධානයක් ලබාගත්ත කෙනා හෝ සුද්ධ විපස්සනාට බැහැ කෙනා මේ කියන මට්ටම හැම පරියන්කේදීම අත්දැකීම. අත්දැකලා ඊට පස්සේ හිත දානවා ඉන්දිම හැකිලිම ගන්නවා පූර්ණ පිළිම හැකීමටම ආනාපානය කරපු කෙනා පූර්ණ ආනාපානයටම සංස්කාර කොටට හිත දාපුවාම ඒක ආයතයක් අර වාගෙන චක්‍රයක් වෙනවා දැන් අරමුණ දකින්නේ මනෝ කියන මට්ටමනේ චිත්ත කියන මට්ටමේ දපණය වෙච්ච දමණය වෙච්ච මට්ටම. අරමුණේ තියෙන ලොකු කීකරකමක්. අරමුණේ තියෙන ලොකු හීලා ගතියක්. අරමුණේ තියෙන මූණට මොන දාලා වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගතියක්. මේ වෙලාවේදී යෝග අවතරය විගත භාවනා කරනවා. බොහෝ වෙලා භාවනා කරනවා. හොඳට සක්මන් කළා මුල්ටිකාර විදියට සමතය සම්පූර්ණ කරගෙන ක්ෂණික වශයෙන් හෝ කමන්නේ උපචාර මට්ටමින් හෝ කමන්නේ අර්පණා මට්ටමේ ධම්මට පස්සේ ආයසරයක්. මේ අරමුණේ තියෙන ඡන්ද පරිශ ගති වගේක් වෙන්නලා ක්‍රමයෙන් සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳෙන කොටක් අර සමත යෝගාවචරයට වෙන්න වගේ බාහිරින් එන දේවල් ආයෙ සැලක් ඇවිල්ලා සංස්කාර මට්ටමේ ඉතින් ඇවිල්ලා මේ යෝගාචරයේ හිත <clears throat> එහෙම ඒ කරවා. අන්‍ය විහිිත කරන්න. නානා ප්‍රඋත්සාහ ගන්න. බය ඇති කරනවා, ඒකාකාරකම් ඇති කරනවා, නීරස ගති පහල කරනවා, තමන්ගේ ඉච්ඡා බංගත්වයක් ඇති කරනවා, විවිධාකාර පැත්තේ මේ බලපු අරමුණේ නම් කවදාකවත් නිවන් දකින්න හම් වෙන්නේ මේ මොන හරි වෙන කරන්න ඕනෑ කියන විදිහට අතු ගොඩක් උඩ තිබ්බ කෙනෙක් වගේ ඉවසන්න බැරි උස්සන්න බැරි නුරුස්නා ගති ආශි පහල ඒ පහල කරනකොටත් යෝගාචරය මූල කර්මස්ථානයේ තිබියදී පහල වෙන්නා වූ අනිකුත් කර්මස්ථාන දිගේ අර අරමුණ දිගේ වැඩ කරන්න පටන් ගත්තොත් ආය භාවනා අලුත් වෙනවා ආය මුලක ඉඳලා යන්න නමුත් අසුතව යෝගාවචරය. එහෙම නැත්නම් ඔලොමොට්ටල යෝගාවචරය. නැවත නැවතත් අර විදිහට අලුත් අලුත් කර්මස්ථාන පිළිසින්න පටන් ගත්තොත් හැම තැනම ලින්ක් කපන්න හදන මොඩෙක් වගේ වෙනවා. අවදාකවත් වතුර උල්පතට ය아가න්න. ඒ නිසා උපදේශය දෙන්නේ ඒ එන දේවල් දිත්තේ දිත්තමත්නම් භවිෂ්‍යති දැක්කට නොදැක්කා වාගේ. නැත්නම් ඇත්තත්තේ අන්ධයේ කුසේ ඉන්නේ කියලා කියනවා. නැත්නම් දිත්තේ දිත්තමත්නම් භවිෂ්‍යති දැක්ම දැක්කමයි නතර කරන්නේ. ඊයේ යුත්තද නරක යුත්තද ඔබ අසුබයක්ද අසුබයක්ද වගේ මොන විදිහෙන්වත් කල්පනා කරන්නේ නැහැ. දේවල් ඇහෙනවා. සමහරවිට දෙයියොත් කතා කරනවා. මියගේ ඥාතිනුත් කතා කරනවා. දැකපු අපල දර්ශන පේන්න පටන් ගන්නවා. මේ සෑම දෙයක්ම ඇහැට පේනා වගේ කනට ඇහෙනා වගේ ප්‍රකෘති මට්ටමට මේ. නමුත් යෝගාවචරයට විශාල ආරක්ෂාවක් ඒ වෙලාව තියෙනවා සතිය ආරක්ෂාව මූල කර්මස්ථාන හිත දාපු පමණින් මේ අසුරු දේවල් කියලා දානවා. ඒක එකක්. අනිත් එක තමයි මේ අසුරු දේවල් එනකොට ඇත්තත්තේ අන්ධයෙකුගේ එහෙ නැත්නම් දැකීම දැකීම පමණින් නතර කරන්න ආදී වශයෙන් තියෙන අර ගැඹුරු ආර්ය වෝහාර සාමාන්‍ය ජීවිතයට වඩා බොහෝම ශක්තිය පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරනවා නැද්ද කියන එක වෙනම කතාවක් මේ බණ කියන්නේ ඒක මතක් වෙනවා. ආනේ විදිහට කටයුතු කළොත් ඒ දෙකේම සංහිඳියාවක් කරන මූල කර්මස්ථානියත් එන්ට එන්ට එන්ට එන්ට සංහිඳනවා. ඒ විතරක් නෙවෙයි බාහිරේ තියෙනා වූ අතුරු ආන්තරා ගෙන දෙන්නා වූ අතුරු අරමුණු එම්පෙන් තෙන් දුර වේගෙන යනකොට යෝගාචරය දැනගත්තත් නොදැනගත්තත් විඥානයේ විශාල කඩාවැටීම් සිද්ධ මෙතනදී චිත්ත මට්ටමකට ඉක්මවලා විඥානයේ තන සංස්කාරයන් පිළිබඳ උපේක්ෂා පාල වෙනවා. මූල කර්මස්ථානේ වේවා, අමතර කර්මස්ථාන වේවා කොයි එක පිළිබඳවත් යෝගාචරයා අලගිය මුලගිය විස්තර හොයන්නේ නැති නිසා අවසාන විඥානයේ කොටුවේ. පිටුවාක සංඛාරේ කවදාකවත් නොච්ච විදිහට විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥානං කියලා පටන් ගත්ත මේ විඥානයේ පහළවීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන්නා වූ නාම රූපයාගේ ගෙවා දැමීම නිසා විඥාණයට වෙන වෙන්න දෙයක්. ඒක සමහරලාට සම්පූර්ණයෙන්ම නැති වෙච්ච එකක් වගේ කියාපාන්න පෙනෙන්නේ ඉතිතියි. නමුත් යක් වේලනකොට ගන්නවා කොච්චර දෝ යකාවරු කියන. යක දුරා නෙවෙයි යතයි. යක දුරා ටිකටම කියනෝ නෑ නෑ. එහෙනම් බෑ යනවනම් අපිට ලකුණු කරලා යන්න. ආදි වශයෙන් හෙට්ටු කරලා කරලා අර විඥානයේ දැන් අපේ කන්දිසාන්ති ඉදිරිපත් කරන දුරුමේ හොඳටම නඩුවක් අහලා මිනිමරුවේ කල්ලාගෙන නඩුවක් කාලා ඒ නඩු මිනිමරුව මෙතෙක් යනකම් පුළුවන් තරම් උසාවියට කියන හැම පැත්තෙම කියනවා මම මැරුවේ නෑ ඔය කියන කතාවල් ඇත්ත වෙන්නත් වෙනවා බොරු වෙන්නත් පුළුවන් සාක්ෂි වෙන්නත් පුළුවන් මම මැරුවේ නැහැ. ඉතින් නඩුකාරයා මොකද කියන්නේ? <clears throat> මේ නඩු අහන්න ඉත වෙලා නම් මේ අල්ලලා දාපන් මරලා දාපන් කියන්නේ. එතකොට මේ මිනිස්සේ ආයෙ ගිහිල්ලා අපෙන් දුසාවා. අපි කරේ. ඒ නිසා කියන්නේ දිගටම නඩු අහන්න. අහන්න අහගෙන යනකොට අර පිච්චි කුඩු ඉන්න මනුස්සයර තියෙන දැඹුළු උසාවියටම තේරිලා තියෙන මම නරඹු බව මම විතරක් නෑ. මේ උසාවිය බොරු කරන්න හදලා. නඩුකාරයා ඉවසිල්ලෙන් යුක්තව නඩු ඇහෙන්න හදනකොට ඒ වැඩිකාරයට හිතනවා හොඳම වැඩේ තමයි තවත් ඉස්සරහට ගියොත් මේ උසාවියට නිග්‍රහ කරයි කියලා මට තවත් දඬුවම් එන්න ඉඩ තියෙනවා ඒ නිසා වැටිලා දන ගහලා කියනවා අවදරයි ඉන් නැති ආහන්තුන්නේ දැනුවත් ස්වාමී මෛත්‍රාත්තුමේ මම අපි මේ වැරද්ද තිබුණා මට අනි අඳුම ගන්න ඕනේ නඩු තුන්ද එනකන් ඉන්න යෝගාවචරයට පුළුවන් කමක් නැහැ එක්කෝ යෝගාවචරය මේ නඩුව දැන් හොඳටම උපයලා තියෙන කියලා නඩු කාර්ය විනිශ්චය දෙන්නවා ඒකම අපි උසාවියට ඒක. නඩුකාරගෙන ඉච්ච වෙන්න තියෙන්නේ ඇහෙන්න. දිගටම ඇහෙන්න ඇහෙන්න අර විච්චි කුඩුවේ ඉන්න මිනිස්සයා කියන හරියක් කියන්නේ බොරු කරලා හරියක් කරලා තියෙන වැරද්ද කියලා වගේ මේ විඥානේ මෙච්චර කල් මේ සංසාරේ අපි මේ නාම රූප කියන පත්‍ය හේතු කරගෙන එයාගේ පැවැත්ම කරගෙන ගිය හැටි පච භාවයෙන් යුක්තව ඔක්කේන පටන් ගන්නවා. මේ සංස්කාර උපේක්ෂා නානෙට යනකොට පුදුමාකාර හිතක් පහළ වෙනවා. ඒක සහේතුකව අතුවාචාන් වහන්සේ කියලා දෙන මේක පහක් හිතක්. ඉතාමත් පැහැදිලි. අද අපි අරගත්ත මූල කර්මස්ථානයේ සම්පූර්ණ නාම රූප ස්වરૂපේ නිරෝධ මට්ටමකට විරාග මට්ටමකට විරංජන මට්ටමකට පත් විරංජන වෙනවා කියන්නේ ඒකේ තියෙන ඒ කලුසුදු වර්ණ විචිත්‍ර වර්ණ සම්පූර්ණ හේවා රාගයක් න කවදාකවත් ඒක උපදින්නේ දාගපදවන්න බෑ. සංස්කාර වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒක වහගෙන මෙතෙක්ෙන් හදපු හිතවිලි වේදනා සද්ද වගේ දේවල් නිකම්ම නිකන් අතේ මේක වෙන්නේ උගාවක් මේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂා ඥාණය දිනු චුන්නේ. ආනේ දිනු චිත්ත සත්‍යයටපත් වෙනකොට අර බාහ්‍ය සූත්‍රයේ අවසාන කොටසට සර්වඥාන්සේ දේශනා කරපු එක ඇල්මරලා තියෙනවා. යතෝකෝන් ගතෝකෝන් බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිෂති සුඛේ සුඛමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති යතෝකෝන් භාවය යතෝකෝන් භාවය සික්කිතබඳු මේ විදිහට ඉක්ම ඉක්ම මොකද දැකීම හුදු දැකීම පමණයි උන් එහාට ඕකේ බලන්න දෙයක් ඇහිච්ච දේ ඔය ඇහිච්ච දේ පමණයි උන් එහාට ඕකේ ආහාර දෙයක් ඇති යුක්තක් ඕකේ නැහැ එහෙ නැත්නම් නායක දේවට කායට වැටෙන දෙයක් දැනිච්ච දෙයක් තියෙනවා නම් ඕක ඔච්චරම තමයි කොයින් එහාට දෙයක් නෑ. ඒක හිතට හිතවිලා කරන ඔච්චරම තමයි. එතකොට සතෝ සම්බාය නකත්ථ උඹ ඒකේ දැකපු දේ යමක් කරගන්න හදාන්නේ නැහැ දැකපු දේ ශූන්‍ය බවට යන්නයි. සතෝ සම්බාය නතත්ථ සතෝ සම්බාය නතේන එතකොට ඒ දෘෂ්ටි කෝණය ඉඳලා උඹ කොහොමද කියලා බැලිලක් ඇති වෙන්නේ නැහැ. මට දැන් මූල කර්මත්තනේ බල බල ඉන්නකොට අතීතයක් හොඳට මතක් වෙන්න පටන් ගන්නවා. ඒ මතක් වෙච්ච දෙයක අපි හිත ගියා නම් ඔන්න තත්ත්ව වෙනවා. එතෙන්ට ගියා. එතෙන්ට ගියා නම් දැන් පේනවා මම දැන් හරි හොඳයි. ඊට වැඩිය හොඳට භාවනා කරනවා. දැන් භාවනා හරින කියලා එතන ඉඳලා මෙතන බලන්න. යතෝතුම් බායන තත්ත සතෝතුම් බායන තේ ඔබ එතෙන්ද ගියේ නැත්නම් එතනilla මේ දැන් ඉන්න තැන බැලීම වෙන්නේ නැහැ යතෝතුම් බායන තේන තතෝතුම් බායනේ වේදන හුරන්න ඔබේ මන්ත්‍රේ ඒ තේවන්තෝ දුක්ඛ ඔබ එතෙන්ද ගියේ නැත්නම් එතනilla මෙතන බැලිලකුත් නැත්නම් එතනත් නැහැ මෙතනත් නැහැ නැදත් නැහැ මේකමයි දුකේ ගෙවන්නේ දැන් එක එක අරමුණක් එක දර්ශනයක්, එක ඇහිීමක්, එක ගඳ බැලීමක්, රස බැලීමක්, ස්පර්ශයක් ආදී වශයෙන් ඒ සෑම දෙම ගණන් නොගෙන සිටීමෙන් ශුන්‍යත්වයට සැලකීමෙන් ඒකේ අපි පදනම් කරගෙන ඒකේ ඉඳලා අපි මේ ඉන්න தත්ත්වෙ බැලීමක් හෝ මේකේ ඉඳලා ඒකේ ඉන්න தත්ත්වයක් බැලීමක් හෝ ප්‍රපංච කිරීමක් නැත්නම් එතනම දුකේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ විඥානං ලෝකේ පිය රූපං සාතන මේ විඥාණය කරන්නේ අන්න අර වගේ Taman දිහා බලන්න වෙනමම වේදිකාවක් අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. නාම රූප වේදිකාව අවශ්‍යයි. ඒ වේදිකාවට වහම පැනලා ඒකේ ඉඳලා විඥාණය දකින්න මිස කවදාවත් විඥාණයට විඥාණය දකින්න බෑ. ඒ නිසා මේ වේදිකාව තුනී කර කර කර යනකොට යම් විදියකට විඥාණය පදනම් කරගෙන තෘෂ්ණාවක් පහළ වෙනවා නම් ඒක නැති වෙනවා නම් නැති වෙන්නේ විඥාණය මතමයි. ඒක මේ වෙන චිත්තක්ෂණයක නැති කරන්නත් බෑ. පරණ චිත්තක්ෂණයක ඇති වෙච්ච කෙලෙසක් දැන් ගෙවන්නත් බෑ. මෙතනමයි දැන්මයි මමයි. මේක ඉස්හානත්ම සජීවී මේ වගේ ධර්ම කොටාසවල සර්වඥාසිකේ දේශනාවල ඒකයි කියන්නේ මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියන්නේ. අපිම අභාග්‍ය සම්පන්න විදියට මේක අතීතයි අනාගතයි ඇදගෙන අනාගෙන ආධුනිකව වණ කරගෙන මේ යන්න හදන ගමනේ පෙන්වන්න ආගෙන මේ භෞතික භාවයේ හෝ මේ කියන ගැඹුර නම් ලොකු බලයක්. ඒක නෑ නෙවෙයි ඒක තියෙනවා මේ මනෝ මට්ටමේ තියෙන. චිත්ත මට්ටමේ තියෙන නමුත් මේ විඥාන නිරෝධය කරනකොට තාමවත් බැරි නම් තේරුම් අරගන්න මේක වෙනවනම් වෙන්නේ දැන් ගැලවෙනවනම් ගැලවෙන්නේ දැන්. මේ බොහෝම ලස්සනට පෙන්නලා දෙලා තියෙනවා පහියමානෝ පහිය. ගැලවෙනව නම් ගැලවෙන්නේ ඇති වෙච්ච දා. නිරුච්චමානා නිරුච්චති. නිරුද්ධ වෙනවන් නම් නිරුද්ධ වෙන්නේ ඇති වෙනවා. ඊයේ ඇති වෙලා අද නිරුද්ධ වෙනව නෙවෙයි. මෙන්න මේ தත්ත්වයට එනකොට තමයි ධර්මයේ කියන අර සාන්දෘෂ්ටික ගතිය ඇති වෙන්නේ. මම මේ උත්සාහ කරේ මූල කර්මස්ථානයේ දිගේ යනකොට අතිදේ කර්මණක් වෙකේ කෙලස් පහළ වීම සම්බන්ධ. ආර්යයන් වහන්සේ ළමකට මූල කර්මස්ථානයේ යෙම වුණත් හෝ වේවා මූල කර්මස්ථානයක් නැතුව හෝ වේවා මත වෙන අරමුණක මේ தත්ත්ව හොඳට තේරුම් ගන්න. ඒක ඉතින් සංසන්දනාත්මකව තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ විස්තර කරපු කොටස් හුඟක් මෙතුවාක් ලැබුව අත්දැකීම් ගැන විස්තර කර ගන්න පුළුවන් මේ කියලා මම හිතනවා. මෙන්න මේ ක්‍රමයෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ විඥානයේ මනෝ මට්ටමට වැටෙන්නේ නැතුව චිත්ත මට්ටමට වැටෙන්නේ නැතුව සංස්පූර්ණ සංස්කාර නිරෝධ කිරීමේ විඥානයේ කොටස. කුතු කරානම් ඊට පස්සේ ආගමිසුමක්. හරි රහස් පොලිකෙන් ඇවිල්ලා මෙන්න මෙයා හොරා කියලා ප්‍රහීතිය නැතුණා දැක්කොත් ඊට පස්සේ හොරා හිතනවා තමයි. ආනේ නෝදී මොකරන්න විඥානයේ කරන්න තියෙන සෑම ට්‍රික් එකක්ම කරනවා. මේ බව අපි දන්න නිසා දකින්නකොටම දකින්න බව මෙනෙහි කරනවා නම් අහනකොටම අහන බව මෙනෙහි කරනවා නම් විඳිනකොටම විඳින බව මෙනෙහි කරනවා හිතනකොටම හිතන බව මෙනෙහි කරනවා නම් විඥානයේ කුණුමුවෙම තලා ගන්න පුළුවන් තත්යකට තියෙනවා. මේක නප්‍රමාද. මේක චිත්තක්ෂණය පමා වුණා නම් ප්‍රමාදමයි. අතීත අනාගත ගියාන ප්‍රමාදෙමයි. ඒ නිසා එnde ende ende අතීත අනාගතේ හැදිච්ච හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වර්තමානට ඇවිල්ලා අර සාන්දෘෂ්ටික தත්ත්වයට එන්නේ නැතු කවදාකවත් මාර්ග චිත්තයක් පහළ වෙනවා. අදුගානේ ධ්‍යාන චිත්තයක් පහළ වෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න මේ දේ වෙනකොට නිවර්ණ වේ නිර්වර්ණ වේ. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අන්න එතනදී තමයි යෝගාවස්ත ගතිය අවශ්‍ය වෙන්නේ. මේක මේ විඥාන අවබෝධයේදී තාමත් වැදගත් වෙනවා. ඒ නිසා හුඟව දෙනෙක් මේ වෙනකොටත් ඒ අත්දැකලා තියෙන තත්ත්වේ ඉදිරියට යෑමේ අදහසෙන් අවදුරටත් මේදී ධාමත්ම උපේක්ෂව සංස්කාරයන්ගේ උපේක්ෂා වීමෙන් මේ විඥාණය ඒ தත්වෙන් දැනගෙන මෙහි අත්තාව මායාකාරී தත්වෙ දැක ගන්න දැනගන්න අද මේ ධර්ම කොටාවක් හේතු වේවා වාසනාව වේවා කියන මාත්‍රකාවෙන් යුක්ත අද මේ ධර්ම කොටාවෙන් තුන්නේ සත්‍ය වේවා නිවන් සුවපත් ආකාශත්තා දිවනාගා මනිස්සා යන්තං අනියදිස්වා දුරන්තප්පන්ති ආකාශත්තා දුම්මත්තා දේවානාගාමයිසිතා යන්තං අනියදිස්වා දුරන්තප්පන්ති ඉදං ගෝනාති නං හෝතු සුඛිතා ඉදං ගෝනාති නං හෝතු සුඛිතා ඉදං ගෝනාති නං හෝතු සුඛිතා